මාළඹේ සයිටම් හොරූපාධිකාරිය අහෝසි කරන්න ආණ්ඩුවට බල කරමින් ඒ වගේම තමයි අධ්‍යාපනයේ සෞඛ්‍ය විකුණන්න සහ වැඩ කරන ජනතාවගේ අයිතීන් කප්පාදු කිරීම සඳහා යෝජනා ගෙල්ලා තියෙන අයවැයට එරෙහිව ඒ වගේම පාසල් තුරු මුදල් අය කිරීම ISL කොතලාවල NSB මහජනතුළු උපාධි විකිණීම සරසය බඳවා ගැනීම ඉහළ දැමීම බාහිර උපාධි කප්පාදුව ඒ වගේම තමයි අධ්‍යාපනයට ප්‍රතිපාදන වෙන් කිරීම කියන කාරණා මූලික කරගෙන ආණ්ඩුවට බලපෑම් කිරීම සඳහා අද දවසේදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය මණ්ඩලයත් වෛද්‍ය පීඨ ශිෂ්‍යකාරී කමිටුවත් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයත් ඒකාබද්ධව විරෝධතා පාගමනක් සංවිධානය කරලා තියෙනවා. මේ පාගමන අද දහවල් 12ට පමණ කැලණි විශ්වවිද්‍යාලයෙන් ආරම්භ වෙන්න තමයි අපි තීරණය කරලා තියෙන්නේ.